ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. Thank you. දකින්නාට දැනුම තිබේ. Taman දකින්නා ප්‍රබුද්ධ වූ වෙත්වේ. තාවෝ නම් වූ තාවෝ ඉසම් තාවෝ වාදය අනුවෙන් ප්‍රසිද්ධ චීනයේ මේ සෙන් බුද්ධ ධර්මයට සම්බන්ධ ඉක්ෂූන් කෙනෙකුගේ කියමනක් අනුන් දකින්නාට දැනුම තිබේ. Taman දකින්නා ප්‍රබුද්ධ වූ වෙත්වේ. අපේ බුදු වහන්සේ තමන් දකින්න ප්‍රත්‍යවේක්ෂා කරන්නයි කියා තිබෙනවා. අයිබෝන් හිතවතුනි ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවේ සුදේශීය සේවයෙන් විකාශය වන ඉරිදා සංග්‍රහයයි මේ ආරම්භ වන්නේ අම්මායන අර්ථය දීම සඳහා සංස්කෘත භාෂාවේ වදන් රසක් භාවිත වෙනවා අම්බා අම්බිකා මාතා ජනි ජනනි ජනිත්‍රි ජනෛත්‍රි ජනිකා ප්‍රජනිකා ප්‍රජායිනී ප්‍රජාවති ප්‍රසවිනී ප්‍රසවිත්‍රී ප්‍රසව කර්ත්‍රී ප්‍රසවස්ථලී ධාත්‍රී පුත්‍රිනී පුත්‍රවතී සහ උත්පාදිකා යන නම් ඒ අතර වනවා යම් තැනැත්තියක් මානනීය බවට සහ පූජනීය බවට යාද ඒ තැනැත්තිය වූ කලී අම්මාය අම්මා වන්නේ කාන්තාව. ජනනී, ධරණී පොළොව වගේ. ඇයගේ දිනය කාන්තාවගේ දිනය මාර්තු 8 වෙනිදා අපි පහු කරගෙන ආවේ. ඇය පිළිබඳ විවිධ වැඩසටහන් ලොව පුරා සිදු වුණා. ඒ බවත් සිහිපත් කරමින් රත්නාලංකා අබේවික්‍රම කිවිදිය ගීත රචිකාව කළ නිර්මාණයක් මොහොමඩ් සාලි සංගීතඥයා ගුවන්විදුලියට කළ තනුවකින් ගායනා කළේ රක්ෂමන් රොඩ්රිගෝ සහ රූපා ඉන්දුමති මේ ගායක ගායිකාවන් දෙපළ මේ යුග ගීතයක් අපි ඊට සමන් යොමු කරමු Thank you. ගවටක් විනා නොමැත ඇය සතු සම්පත් මුතුමැණික් ගලයි හදවත් ඉවුරු තල තලා උඩට උඩු වියන් පාවඩ පයට අතුරලා දෙපස මල් යමන් ආසිරි දසත පසු විසිතුරුය සරුංගලය අහසට නගිනවා හිඟන පැල්පත තුලින් කොබයාෂි ඉසා ජපන් හයිකු කවියා කොබයාෂි ඉසාගේ අද දවසත් ජීවත් වෙමින් පැල්පත තුල නීදුමෙන් වැසී ගිය කොබයාෂි ඉසාගේම කවියක් හයිකු කවියක් මගේ හිත ඇල්මෙන් බැඳුණා. ජපන් හයිකු කවිය සහ මගේ කවි කිහිපයක් නමින් පුංචි පොතක් කලකට පෙර සමරසිංහ ගුණසේකර ලේඛකයා විසින් එළි දක්වා තිබුණා. ඒ කවි පොතෙන් තමයි මේ හයිකු කවි දෙක උපුටා ගත්තේ. ජපන් හයිකු කියවනවා නම් ආර්ය රාජකරුණ, ආර්ය වංශ රණවීර ජයන්ත විමලසේන ඒ වාගේම පද්මල් ද සිල්වා විමල් දිසානායක විවිධාකාර වූ ලේඛක ලේඛිකාවෝ වගේම සුනිල් සරත් පෙරේරාගේ මතක නිම්නය පොතේ ලියා තිබෙනවා හයිකු කවි ගැන. ඉතින් අපි සරුංගලේ ගැන කතා කළ නිසා අපට මතක් වෙනවා විශාරද නන්දාමාලනීය ගැයූ සරුංගලේ වරල් සැලේ කියන ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ රචනයක්. ඒ වගේම අහසේ ඈතට පාවී යනවා සිසිර සේනාරත්නයන්ගේ ගීතයක්. සීටි ප්‍රනාන්දුගේ ගීතවලත් මේ සරුංගල් ගැන ගීයක් තිබෙනවා. සරුංගලේ සමග වෙනම සැනකෙළියක් උත්සවද පවත්වනවා. අපි තෝරගනිමු රසවත් ගීයක් අපේ රසවින්දනය උදෙසා අහසේ ඇත්තට වාවී යනවා සරුංගලේ සරුංග පුද්ගලේ පුංචි සිතක් වී පුංචිම පුංචි සිතක් වී පැතින් නැකට ඉගිලී යනවා කවුද හැඩකලේ සරුංගලේ නෑ සොයන ඔබේ හිත මා සසලන්නේ ඔබේ හිත මා සසලන්නේ ආසේ ඇත්තට පාදී යනවා සරුංගලේ කරුංගලේ නොපෙනෙන ඇසට ඉගිලි ගිය ඉරණම කෙලෙසද වන්නේ නිරුණු සරුංගල් තන තන වැළපෙනු නැතිද ඔබට පෙනෙන්නේ නැතිද ඔබට පෙනෙන්නේ ආසේ ඇත්තට පාවී යනවා සරුංගලේ කළේ කලාව හා ශිල්පය යනු එකක් නොව දෙකකි. කලාව ගංගාවක් නම් ශිල්පය ඔරුවක් පමණකි. සබා දහමේ මිහිර දැනෙන්නට පටන් ගන්නා විට කලාවේ උපත සිදුවනවා. කලාවේ පරමාර්ථය විය යුත්තේ සබාධමේ සුන්දරත්වයට සංවේදී වීමයි. සුන්දරත්වයේ සත්‍යයට අවදි වීමයි. මාර්තු 8 වෙනිදා ජාත්‍යන්තර කාන්තා දිනය වාගේම ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත Hinduන්ගේ මහා ශිවරාත්‍රි දිනය එළඹුණා සැමරුවා. ලතා මංගිෂ්කර් මහා ගායන ශිල්පිනිය විසින් ගැයූ ගීයක් ශිව සම්බන්ධව ඊශ්වර සම්බන්ධව මහේශ්වර සම්බන්ධව අපි එකතු කරගන්නවා ඉරිදා සංග්‍රහයට මේ लता मंगेशकर ईश्वर सत्य है ජීවිතය වනාහි චිති සංසිද්ධියක් පහත් හෝ නොවටින හෝ දෙයක් බවට පත් කිරීමට තරම් එය චිති වැඩි life is a short enough affair it is too short for us to make it pity or cheat හුඟක් අය ජීවිතය සිල්ලර කරගන්නවා ලාභ කරගන්නවා විනාශ කරගන්නවා ඒ බව හිතන්න හොඳ වෙලාවක් මේ අපිට මතක් වෙන තව ගීයක් තිබෙනවා. ඒ ගීය ගායනා කළේ කරුණාරත්න දියුගණේ ගායන ශිල්පියා. රජී විල්ගම විසින් ලියන ලද මේ ගීතය කරුණාරත්න විජයවර්ධනගේ නිර්මාණයක්, සංගීත නිර්මාණයක්. අපි ඊට අවකාශය සලසා ගනිමු. අඹ ගහේ ලේනෙකුට දුන්නා අහිමි වී ගිය දිනෙක සිනාසිය නැති හිත අතීතෙන් මට විනත් දුන්නා මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ කිරියම්මා රහත් නමකට නොදෙන කැවුම් මල්ලක් තියෙන සිතුවරුන් සිතු කෙදර උන්නා මානමින් දී තිබෙන කැවුම් මහුරෙන් එකක් අඳල පොඳුරුවන්ට දුන්නා මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ කිරියම්මා බිම වැටුණු කිරි දත්තට හඳන මගේ ලපටි හිත අඹ ගහේ ලේනේ කුට දුන්නා හිමිවි ගිය දිනක සිනාසිය හැකි හිත අතීතෙන් මට විනත් දුන්නා මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ කිරියම්මා තිබුණු තැන ගමට කුසගෙන නිවන කිරිරෙන ගහක් වැඩින්නා විස්මඩ වේ තැනෙක අමුහුනොත් දන්වන්න මැටි ගෙදර අපේ කිරි අම්මා මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ දේවානන්ද වෛද්‍යසේකර ගායන ශිල්පියාට අවුරුදු 90යි. ඔහු අගයීමකට ලක් කළා රාජ්‍ය සංගීත උත්සවයේදී. ජීවිතයේ එක්වරක් පමණක් හිමි වෙන සම්මානය ඔහුට ලැබුණා. ඒ වගේම ඇන්තනි සුරේන්ද්‍ර කියන මේ සංගීතඥයාටත් එම සම්මානයම ලැබුණා. දේවානන්ද වෛද්‍යසේකර විසින් ගායන ලද ගීයක් විවිධා සංග්‍රහයට මෙසේ අපි එක් කරගන්නවා. Thank you. ඔබ ජයගතුන් සැනසීගෙන හි රැකගනිමි මම යාතින් මතු සොඳුරිය බියනමන්නේ පෙම්මදිරාවේ රන් කුසලානේ පෙම්මදිරාවේ රන් කුසලානේ මුදු මනුමාලා උම්මාදී ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක තාක්ෂණීය හුසු අපේ ගොවි පැනෙන් ආහාර භෝග නිෂ්පාදනය වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමටත් ගොවි රජවරුන්ගේ සිනහව හා කඳුල සමග උරෙන්නුර ගැටීමටත් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් උදා කර ගැනීමට සෞභාග්‍යයේ දැක්ම ඔස්සේ යමින් කෘෂි කර්මාන්තයේ සෞභාග්‍යයේ උදෙසා ගුවන්විදුලි මාධ්‍යයේ විශේෂ